අරුණ මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස අදත් ස්වාමින් වහන්සේ අපිට බොහොම වටිනා කාරණා වගේක් කියලා දුන්නා විශේෂයෙන්ම ඒක ක්‍රියාත්මක වෙන ආකාර තුන මත අපිට තේරුම් ගන්න පුළුවන් වුණා සෑම ගුණයක්ම වැඩෙන්නට සත්‍යවාදී බව පිහිට වෙන්නේ කොහොමද කියලා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට ඇති ඒච්ච එක කරුණක් පැහැදිලි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇතිවෙච්ච ප්‍රශ්නයකුත් අහන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලි වෙච්ච කරුණක් තමයි හිතට නැගිච්ච කරුණු තමයි ඒ තුලින් විශේෂයෙන්ම පළවෙනි කරුණක් දෙවෙනි ආකාරයටත් ඒ කියන්නේ පොරොන්දු කඩ නොකිරීම ආකාරයටත් මේක දියුණු කරනකොට කරුණාව ප්‍රඥාව ප්‍රගල්භ භාවයක් නැතිකම බිය නැති බව ඒක තුන්වෙනි එකටත් බලපානවා කියන කාරණා Taman දියුණු කරගන්න ඕනේ කියලා හිතෙනවා ඒ වගේම ඔතන දැන් ස්වාමීන් වහන්සේ අපිට කිව්වට මේ මහා බෝධිසත්වයේ විතරයි කරුණාව විශේෂයෙන්ම දියුණු කරන්න ඕනේ කියලා හිතුණා දැන් අපි ගත්තොත් කරුණාව මෙතෙන්දි දියුණු වෙන හැටි ඒක ඇතැම් විට ඒක ඒක මහා බෝධිසත්ව කෙනෙකුටත් එතනින් පටන් ගන්නවා වෙන්න පුළුවන්. දැන් අපි මේ සත්වයන් මරන්නේ නැහැ කියන දේ පුහුණු කරනකොට හුඟක් වෙලාවට මිනිස්සුන්ට හිතෙන්නේ ලොකු සත්වයෝ ඊළඟට කූඹියෝ වගේ ඊට වඩා පුංචි සත්තු පවා මරන්නති බව ඒ කරලා දැන් අපි මූණ හොදන්න යනකොට වොෂ් බේසින් එකේ හිටියොත් මූණ හොදන එක එතන කරන්නේ නැතුව වෙන තැනකින් කරන තරමට ඒ වගේ ඒ කියන්නේ තමන් කරන්න යන වැඩේට පාඩු වුණා අර පුංචි සතෙක් වුණත් මරන්න නැති తত্ত্বය තමන් අපායට යයි කියලා නෙවෙයි අර මුළු මුළු පද්ධතියෙම කට්ටිය ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම එයාට හැඟීමක් තියෙනවා නම් මේ මේ මම් වගේ හිටපු කෙනෙකු තමයි මේ මේ தත්ත්වයේ ඉන්නේ. ඉතින් මටත් යන්න පුළුවන් මේ தත්ත්වෙට. ඒ වගේ මහා විශාල විදිහට පැතිරෙන හැඟීමක් තුලින් ඊට පස්සේ ඒ සත්ත්ව සංහතිය කෙරෙහිම එයා තුළ කරුණාවක් ඇති වෙන්න පුළුවන්. වුණොත් තමයි කියලා හිතෙනවා විශේෂයෙන්ම දෙවෙනි ආකාරයෙන් සත්‍යවාදී බව මේ දිනු කරන්න පුළුවන් වෙන්නේ මොකද දැන් ඔය ප්‍රඥාව ගොඩාක්ම තියෙන්න ඕනේ නැත්නම් හරියටම මෙයාට ජජ් කරන්න බෑ මේකෙන් කෙනෙකුට හානියක් වෙනවද නැද්ද කියලා. එතකොට අර ප්‍රගල්භභාවයේ තියෙනකොට තමයි කඩාගෙන ඕනෙක් කෙනෙකුට ඕනේ දෙයක් වෙච්චාවේ මම මං මේ සාමාන්‍ය වචනයක් පාවිච්චි කරොත් මං පොරක් වගේ වෙන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒක ගැන ස්වාමීන් වහන්සේට ඉස්සෙල්ලා පැහැදිලි කරන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි ඉහතදී සිහිපත් කළා කරුණාව කියන එක මහබෝසත්වරුන්ට පමණක් නෙමෙයි හැම කෙනෙක් තුළම දියුණු විය යුතු ගුණයක්. නමුත් ඒක මහා කරුණාවක් මට්ටමින් සංවර්ධනය වීම හැම කෙනෙක්ගේ තුලම සිද්ධ වීම වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. එතකොට බෝසත්තරයෙකුගේ කරුණාව කියන එක විශේෂයෙන් ප්‍රකට වෙන්නේ ඒ අනුන්ට පිහිට කියන කාරණය මුල් කොටගෙන. එතකොට පච්චේක බෝසත්වරයෙක් සහ ශ්‍රාවක බෝසත්වරයෙක් ಗುಣධම් වඩනකොට ඒ අනුන්ට පිහිට කියන කාරණය ඉතා බරපතල විදිහට ඒ කියන්නේ ඒක තමන්ගේ ප්‍රතිපත්තියේ හරි අඩක් හැටියට හිතලා එහෙම පුහුණු කරන කාරණයක් නෙමෙයි. දැන් ඔබතුමා කිව්ව විදිහට තව කෙනෙක්ව ආරක්ෂා කරනවා කියන ඒ කියන්නේ සතෙක් මැරීමෙන් වළකිනවා කියන තැනදී ඇත්තටම කරුණාව දියුණු කරගන්නව නම් තමයි ඒක ඊටාම උසස් වෙන්නේ. නමුත් අර ඔබතුමාම සිහිපත් කළා වගේ සමහර කෙනෙක් කරුණා මෛත්‍රියෙන් නෙමෙයි මම පව්කම් කරන්නේ මම සත්තු මරන්නේ කියන පදනම මත ඒක කරන්න පුළුවන්. ඒතර මම සත්තු මරන්නේ කියන එක ආත්ම මූලික සංකල්පයෙන් අපිට කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට කරන්න පුළුවන් ආධ්‍යාත්මික දැක්මකින්. ආධ්‍යාත්මික කියලා කිව්වෙ මෙතන සත්‍යයක්, පුද්ගලයෙක්, ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ. ඒතර මේ උත්සාහ කරන්නේ කෙලෙස් නැසීම සහ පංචස්කන්ධයෙන් මිදීමටයි. කෙලස් නසන්නට නම් කෙලස් උපදින විදිහේ මේ බඳු වරදක් මා නොකළ යුතුයි. එතකොට එහෙම සිතලා කටයුතු කිරීම ඍජුවම නිවනට උපකාර එතන කරුණාව වැඩෙන්න ඕනම කියලා නියමයක් නැහැ. එතකොට ආධ්‍යාත්මික දැක්ම තමයි ඍජුවම වැදගත් වෙන්නේ නිර්වාණය සඳහා. හැබැයි ඒ ආත්ම මූලික සංකල්පයයි මේ කියන ආධ්‍යාත්මික දැක්මයි අතර ඊටා විශිෂ්ට අවස්ථාවක් තමයි අපට කරුණාව දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අරහත්ත්වයටපත් වෙන ඒ හැම දිනෙක තුලම කරුණාව හෝ මෛත්‍රිය එකම ප්‍රමාණයෙන් වැඩෙනවා කියලා නියමයක් නැහැ. හැබැයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනෙකුගේ පදනමම වෙන්නේ මහා කරුණා මහා ප්‍රඥා. එතකොට ඒක උන්වහන්සේට අනිවාර්ය සාධකයක්. රහතන් වහන්සේට සහ පසේ බුදුරෙකුට කරුණාව සහ මෛත්‍රිය කියන එක පාරමිතාවක් හැටියට මෛත්‍රිය අවශ්‍යයි. ඒ කියන්නේ ඒක විමුක්තියට උපකාරක වෙන සාධකයක් හැටියට. ඒ වගේම අන් අයට උපකාර කිරීමට බ්‍රහ්ම විහරණයක් හැටියට කරුණාව දියුණු කර ගැනීම විශිෂ්ටයි. නමුත් ඒ ගුණාංග අනිවාර්යෙන් මෙන්න මේ මට්ටමින් වර්ධනය විය යුතුයි කියලා එහෙම නියමයක් අපට දක්වන්න බෑ මොකද අර ආධ්‍යාත්මික දැක්ම ඇති කරගෙන පුහුණු කරනවා නම් ඒක යාට ඍජුවම නිවන් දකින්න උපකාර වෙනවා අන්න ඒ නිසායි අපි සිහිපත් කළේ මේ කරුණාව කියන එක අනිත්‍යය තුලත් යම් යම් ප්‍රමාණයකට වැඩෙනවා හැබැයි ඒක අනිවාර්ය සාධකයක් කියලා අපිට පෙන්වන්න බෑ. හැබැයි බුදු කෙනෙකුගේ පාරමිතාවේ බෝසත් මහ බෝසත්වරයෙකුගේ පාරමිතාවේ ඒක අනිවාර්ය සාධකයක්. හැබැයි අනිත් කෙනෙකුටත් ඒක දියුණු කරගන්න පුළුවන් නම් ඒතනත්තා තුල මානව ධර්ම සංවර්ධනය කර ගැනීම පිළිබඳ හොඳ පුළුල් බවක් ඒතනත්තා තුල ඇති වෙනවා. ඒ වගේම ඔබතුමා මේ ප්‍රශ්නය මුලින් අහනකොට සිහිපත් කළා අර ප්‍රගල්භ බව නැති නැතිවීම ඊළඟට කරුණාව ඊළඟට ප්‍රඥාව වීරය මෙබඳු කාරණා මෙතනදී මූලික වෙනවයි කියලා. ඔව් ඒක ඇත්ත. මොකද අපට එක් ගුණයක් වෙන්වගෙන හොදකලාවගෙන වියුක්තව අරගෙන කිසිම ගුණයක් වඩන්න බෑ. මේ හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. කුසලොත් එහෙමයි අකුසලොත් එකකට එකක් සම්බන්ධව තමයි ජාලගතව තමයි මේවා වැඩෙන්නේ. මොකද හැම විටම බුදුදහමේ පෙන්වන්නේ හේතුඵල ධර්ම න්‍යාය. හේතුඵල කියලා කියන්නේ එක හේතුවකින් යමක් සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. බහු හේතුක බහු හේතුක સિદ્ધාන්තයක්. දැන් පටිච්ච සමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ බහු හේතුක භාවය ගැන කතා කරන්න ගියොත් මේක ජාලයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම එහෙම ප්‍රකාශ කරන්න ගියොත් මේක පැහැදිලි නෑ. ඒක තේරුම් ගන්න පහසු නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාද කතාවේදී අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා එක් හේතුවක් දක්වන්නේ. එතන තියෙන්නේ එක හේතුවක් නිසා නෙමේ. එහි තේරුම් ගැනීමේ පහසුව සඳහා ප්‍රධාන හේතුව පමණක් දැක්වීම වශයෙන්. එතකොට මේ බහු හේතුක સિદ્ધාන්තයේ ජාලගතව බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරන අවස්ථාව තමයි ප ဋ ාණ ප්‍රකරණය. එතකොට ප ဋ ාණ ප්‍රකරණය සූවිසි ආකාරයකින් එකින් එකට එකින් එකට මේවා ප්‍රත්‍ය වෙන හැටි. එතකොට හේතු ප්‍රත්‍ය කියන්නේ මූල සාධකය අවශේෂ තව 23 ආකාරයකින් අනිත් දේවල් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒක හේතුකව යමක් සිද්ධ වෙන්නේ නැහැ. අර පටිච්චසමුප්පාද කතාවේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ අර බහු හේතුක බව පෙන්වන්න යන්නේ මූල හේතුව පමණක් පෙන්වලා මේ කාරණේ පැහැදිලි කරනවා මොකද එහෙම නැති වුණොත් මේක තේරුම් ගන්න පහසු නෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ නිසා චතුරාර්ය සත්‍ය කියන්නේ ඉතා සංක්ෂිප්තව හේතුඵලය මතු කරපු අවස්ථාව පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයෙන් හේතුඵලය ප්‍රකට කරපු අවස්ථාව ප ဋ ාහන ප්‍රකරණය කියලා කියන්නේ ඉතා සංකීර්ණ වශයෙන් ජාලගතව මේ හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරපු අවස්ථාව. ඉතින් අන්න ඒ වගේ අපිට කුසලයක් වුණත් අකුසලයක් වුණත් වැඩෙනකොට ඒකට විවිධ හේතු ප්‍රත්‍ය සම්බන්ධ වෙනවා. කුසලයක් වඩන්නට ඒ කුසල මූලයන් හැටියට අලෝභ අද්වේෂ අමෝහ ක්‍රියාත්මක විය යුතුයි ඊට අමතරව අර කියන ලද ආකාරයෙන් තව බොහෝ සාධකයකට උපකාර වෙනවා ඊළඟට අකුසලයක් වැඩෙනකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් මේකට ප්‍රධාන වෙනවා හැබැයි තව බොහෝ අකුසල ධර්ම ඒකට හේතු වෙනවා ඉතින් අන්න ඒ විදිහට මේවා ජාල හැටියට එහෙම නැත්නම් බහු හේතුකව තමයි ඒවා වර්ධනය වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සත්‍ය පාරමිතාව, අන්‍ය පාරමිතාවලට ගුණධම් වඩන්න මූලයක් වෙනවා, සහායක් වෙනවා වගේම සත්‍ය පාරමිතාව වඩන්න ප්‍රඥාව අපට අවශ්‍ය වෙනවා, වීරිය අවශ්‍ය වෙනවා, ඒ වගේම කරුණා මෛත්‍රිය අවශ්‍ය වෙනවා, ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඒ වගේම පෞකම් වලට තියෙන ලැජ්ජා බය අවශ්‍ය වෙනවා. මේ විදිහට ගොඩාක් ධර්ම අපට අවශ්‍ය වෙනවා මේ එක් ගුණයක් අඛණ්ඩව දියුණු කිරීම සඳහා.